ඉතින් මේක පිළිබඳව අදහස් මතමතාන්තර තියෙනවනම් ඉදිරිපත් කරන්නයි කියලා මම ඉල්ලා හිටිනවා. මේ කියනවා දිරව ගන්න පුළුවන්ද? එහෙම නැත්නම් මේ කර්කලත ඇරියවද? යම් කිසි යෝගාවචරයක මේ භාවනාව කරලා ඒ සම්පති ලක්ෂණය භාවනාවේ දැකලා ස්වාමීන් වහන්සේ සාමාන්‍ය ලක්ෂණයේ විදිහට හරවගන්න එක එදිනෙදා ඉන්ද්‍රයක් විදිහට හරවගන්න නැවත නැවතත් ඒ භාවනා මාර්ගය තුලම යන්න ඕනේද? ඔය ප්‍රශ්නේ ඉහෙලම නගලා මහසි සයඩෝ සඳහන් කරනවා සන්තුති ලක්ෂණයව සාමාන්‍ය ලක්ෂණයක් කිසි වැඩක් නැහැ. ඒක ඉබේ සිදුවෙන දේ වැදගත්ම දේ තමයි ස්වභාව ලක්ෂණේ අංග සම්පූර්ණ බලන්නේ. බැලුවට පස්සේ ඉතුරු ටික ඉබේ සිදුවෙනවා. විකට විකට ඒ භාවනාව තුළ ඒ කියන්නේ මේව ඔක්කොම ඔටෝමැටික්. සාමාන්‍ය ලක්ෂණ සම්පූර්ණ සාමාන්‍ය ලක්ෂණ 100 100ක් ස්වභාව ලක්ෂණ. දුරට දැක්කනම් තියෙන ගැම්මෙන් අනිවාර්ය සංසිද්ධ ලක්ෂණ අර සාමාන්‍ය ලක්ෂණ ගන්න. ඉතින් යෝගාවචරයේ වචින් වෙලා තියෙන්නේ මතින් මතින සෑම රූප ධර්මයක්ම මග අරින්න තුරු. සෑම නාම ධර්මයක එනකොට එනකොට එනකොට ඒකට පූර්ව නිගම විතරව දැන් ප්‍රතික්‍රියා නොකර බලේ හැම එකක්ම පුළුවන් තරම් වෙන් කරලා දකින්න බලනවා වගේ උත්සාහ කරන ක්‍රමයක් තමයි සති සමාධිය වැඩි කරගන්න. උදාහරණයක් වශයෙන් ගත්තොත් දැන් හුස්ම අපි ආනාපාන සතියම බලන්න යනකොට ඒකේ යම් කිසි ධාතු වශයෙන් පේන ගත්තතින් ඒකේ ඇතිවෙන යම් කිසි එක්ස්පීරියන්ස් එක එක යම් කෙනෙක් එක්ස්පීරියන්ස් එකක් ආවනම් එක සැරේක භාවනා කරනකොට එක සැරයක් දෙකක් ඒක ආයි ආවේ නැත්නම් දැන් ඒ කොහොමද ඒක තමන්ගේ ජීවිතයට වැඩෙන්නේ ඒක ඒක දෙයක් හරි ආවනම් ඒ කියන්නේ යාට පොටෙන්ෂල් එක තියෙන කියලා පේනවා මේ ජීවිතේ යමක් කරන්න පුළුවන් කියන බවට පින කියන බවට ලකුණක් පේනවා ඊට පස්සේ නැති වෙනවා කියලා කියන්නේ සතියයි මේ සමාධිය එකලස් වෙලා නැහැ පවර් ලයින් එක හරියට ලයින් වෙලා නැහැ. ලයින් වෙච්ච ගමන් ආයෙත් මේක එයාටයි දෙයක් නෙවෙයි ඇලයින්මන්ට් එකේ ලක්ෂණ. හැබැයි ඉස්සරහ තියෙනවා මේ මනසට පින තියෙනවා මේක ගන්න පුළුවන් කියලා. අනිත් දවසේ මේ සාමාන්‍ය ලක්ෂණ හොයන්න යන්න එපා. මත වෙන අරමුණු හිතේ වලලා මෙනෙහි කරන කරන යන්න. සත්‍ය සමාධියෙම කායත් එක්කලස් වෙනවා. එකලස් වෙනකොට ආයෙත් එතෙන් දෙනවා. එනකොට මම නැහැ. ධාතුම දකින්නේ. ධාතු දකින්නවනම් මම ඉන්න බෑ. එහෙනම් මට මේක පේන්නේ නැහැ කියලා කියනනම් අනිවාර්යයෙන්ම වැරදි ක්‍රමයක් මමයි ඉස්සරහයි කියලා තියෙන ධාතු මනසකාරය වෙනවා. ඒ නිසා මේකට කියනවා හේතු සම්පදාව පිළිබඳ සාගිලිමත් වෙනවා. මිස ඵල සම්පත්‍ය අපේක්ෂා කරන්න එපා. ඒක යෝගාචරක කිසිසේත්ම ගැලපෙන්නේ නැහැ. ඔබ කලින් ඔබ කරපන් ඒකට ලැබෙන්නේ වෙලාවට ලැබෙයි. හරියම අන්තිම කැපිටලිස්ටික් සිස්ටම් එකක්. සංනිකර අධිරාජ්‍යවාදී මට දැන ගහගෙන වැදගෙන වරින් එතකොට ඔබට කැමති නම් දෙන්න නැත්නම් නැහැ උඹ වැඳපන් ඒත් විතරේ ඵලයේ දෙම වෙන ඵලයේ සම්බන්ධනේ 100 100ක් යෝගාචර ගන්න ඕනේ. පළව අපේක්ෂාවක් තිබුණොත් ඒක යෝගාචර නුසුදුසුකම. විපස්සනා යෝගාචරයට කිසිසේත්ම අයිතියක් නැහැ. මම මේ මේ දේ කරා මට මෙහෙම දෙන්න කියලා මොනවක් කරන්න ඒක one way flow එකක් තියෙන්නේ. අසීමිතව. ඒ කියන්නේ මා කිව්වා උඹල කාපත් ඇමරිකන් පුරවැසියෙක් වෙන්නම් උඹෙන් රටට දිය යුතු දේ මිස රටේ උඹට වෙන දේ ගැන කතා කරන්න එපා. උඹ ඒක ටික කරපන්. ඒකෝට රට නැගිටි. එහෙම නැතුව රටෙන් මට විය යුතු දේ හොයන ලංකාව වගේ රටක පස්සේ ගියත් පස්සේ සීට් එක කපාන ගෙදර යන රටක ගොඩ ගන්න බෑ. ඒ යෝගාවචරය අන්රිසර්ව් අන්ඇසියුමින් යම් එකයි ඒකම නිවනක්. ඒ ඒ concept එකම නිවනක්. ඒකට ඒ වගේම දවස් 30 මේ අර ඉරියව් අතර සංගිය ඉරියාපත භාවනාව කරගෙන යන කෙනෙක්. උදේ නැගිටලා ඉවන් නැගිටලා ඇවිත්තා අත දිගෑරියා එහෙම යනකොට අර දෙකක් අතර සංගියට බලලා ගන්න පුළුවන් ඒ දේ. ඉස්සෙල්ලා ගොරෝසු ඉරියව් අල්ලනවා. ඒව අල්ලගෙන අල්ලගෙන යනකොට ආස්වාදය දකින්න ප්‍රසවාදය දකින්න ආස්වාදත් දෙක තුනී වේගෙන යනකොට මොකද වෙන්නේ නැද ඒක තමයි තියෙන්නේ දැන් සංජිත ඉරියව් කියන්නේ ආස්වාදයි තමයි ගන්න දැන් හිටගෙන දැන් ඉඳගෙන නමුත් මේ අතරමැද අවස්ථාවල් තියෙනවා මේ අවස්ථාවල ඉන්නේ ඉඳගෙන හිටියත් එකයි නැත් ඉඳගෙන හිටියත් එකයි වැදගත් වෙන්නේ සතියයි ඉරියව්ව නෙවෙයි කියලා සතියට තැන දීලා ඉරියව් අතර තියෙන විවිධත්වය අඩු වෙගෙන යනකොට ඔය ඉරියව් අතරමැද තියෙන ගැප් එක හොඳට ලූසන් කරගන්න ඒ කියන්නේ ඒ කියන්නේ choices වල යනස් කියන එක තමයි හොඳ වචන. ඊටගෙන ඉන්නේ කොහොඳයි නැත්නම් පරියන්තය හොඳයි ධක්මන හොඳ නෑ ඉදින් ගාවනේ මොනවත් නැහැ. එනේ නේ පරේට ගුරුසු ගුරුස් දෙ වෙන්සලා ගියාට පස්සේ පේනවා උගාක් මේ tapestry එකේ මැද තියෙන canvas එක තමයි වැදගත්. මේ චිත් ඔක්කොම ඇතුළේ තියෙන canvas එක. canvas එක කියලා කියන්නේ ඉරියාපත අතරමැද සංදිස්ථාන. නැත්නම් ආශ්‍රද ප්‍රසාද දෙක අතරමැද තියෙන gap එක තමයි විශාලම දේ. ආශ්‍රද ප්‍රකට වෙලා ඒක පේන්නේ නැහැ. ආශ්‍රද සංසිඳනකොට හිතට වේ. ඒ වගේ ඉරියව් හොඳට ප්‍රකට ඉරියව් දිහා හොඳට සත්‍යමත් වෙලා ඉරියව් කොයි එකේ හිතියත් එකයි. කියන හැකීම යනකොට ඉරියව් අතර තියෙන ඩිස්ක්‍රිමිනේෂන් එක තොර බේම ගන්න ගැටි නැති වෙනකොට සංසිද්ධ කොට වාක්‍යයක් නතර වෙන්නේ ඇවිල්ලා ඉරියව්කට සංවේදකක්. මේක නොපිනිච්ච එක පේන්න පටන් ගන්නවා. ඒ නිසා ඒක ඉරියව්වත් දැකලා දිනු යෝගාවචර විතරයි ඉරියව්වත් සම්පූර්ණ දැක ගැනීම මේ හැකියාව සුදුසුකම තියෙනවා. ස්වාමීන් වහන්සේ ඇති වෙනවා නැති වෙනවා ස්වාමීන් වහන්සේ ඒක බලාගෙන ඉන්නකොට විහිසටපත් වුණාම ඒක විහිසටපත් වුණා එසේම බලාගෙන ඉන්න ඕනද විහිසටපත් වීම මේ වෙලාවේ හොඳ ලකුණක් ඒක එතකොට දිගටම විහිසටපත් වුණත් කමක් නැත්නම් ඒක බලාගෙන විහිසටපත් වීමත් බල බලා සිද්ධියක් බල බල ඉඳලා. වේතරපත් වීම හොඳ ලකුණක් හොඳ පෙරවිමිතක්. දැන් ඒක නිසායි අපි මෙතෙක්කල් ඉරියව් මාරු කරලා මාරු කරලා දුක වැහුවා. දැන් ඉරියව් මාරු කරන්නේ නැතුව ඒ ඉරියව් වෙන්නේ. දුකට එන්න ගන්න. අවුත්යන් දේශනා කරන මේ දුක වහන එකම හේතුව ඉරියව්වත මාරුව. ඒකයි අපි මේ මාරු කරගෙන මාරු කරලා දඟලන්නේ. දැන් මෙතේ දන්නවා දැන් අකුලයි. බයලවසුලුයි ඒකාකාරයි. ඒක දැන දැන් දුක වෙපෙනීගෙන එන වෙලාව. නිසා ඉරියව මාරු කරොත් අපි ගෙනාවු සතන පාවා. නිසා කාගෙන ඉරියව වෙනස් කරන්නේ නැතුව ඒකාකාරීකම ඇවිල්ලා තියෙන බව දැනගෙන මේක හොඳ පෙර නිමිත්තක් බව දැනගෙන ඒකම ඉන්න ගමන් අර දර්ශනීය අඛණ්ඩව ඉඳගෙන. ඉතින් බොයින ගේස්ත ක්‍රේ වෙනයි කලකට ඉහෙලට පිටනවා කියන්නේ ඕක තමයි. එතකොට දුක වැඩි වැඩි වෙන්න පටන් ගන්නවාද ඒ විදිහ ඒකට දුක කියලා කියන්නේ නැහැ නියම යෝගාවචරය. එයා කියන්නේ seeing things as they are කියලා කියන්නේ. ඕක තමයි සත්‍ය ඇත්ත ඇති හැටි දකින්න කියන්නේ ඕක. දැන් නම් ඇත්ත ඇති හැටි දකින්න හිතපුවම රත්තරන් පාට එකක් උරන රැප් කරලා ටැග් දකින්නත් දී කියලා හිතනවා. හම්බෙච්ච දවසේ දුවනවා. ඉතින් විල්ලම් බාන මැදත්තන කාටුනියක් ගහලා තිබුණා. The day you see yourself you will run away telling that you have seen a ghost. <laughs> අපි අපි යථා ස්වરૂපය ඇත්තට දැක්කම නූල් බදිනවා. ඉච්චර කැත එකකට නේද මම මේ මම කියන්නේ මෙහෙම යකෙක් එක්ක නේද මෙතෙක්ල් ජීවත් වෙන්නේ මේ විසකෝර සර්පෙක් එක්ක නේද ජීවත් වෙන්නේ කියලා වඳිනවා අපේ අතීතේ අම්මා ඇති මේ තරමින් බේරුණා අතප්පය කලාගන්න. ඒ තරම් මේ විදපෝන්නේ මේ විස සර්පෙන් තමයි කිරිපෝපෝන්නේ. ඒක අපිට එහෙම කන්ට්‍රෝල් එකක් නැහැ. ඇලයින්මන්ට් එක හරියට පස්සේ පේනව නැත්තම් නැහැ. ඇලයින්මන්ට් එක තමයි සති සම්පජන්‍ය ඇලයින්මන්ට්. ඒ ඒක ගන්න විදිහ කියනවා කියන්නේ ප්‍රතිලෝම වශයෙන් ඩිපෙන්ඩන්ට් ජෙනසිස් එකේ ප්‍රතිලෝමය රෙසිප්‍රොකල් ඇක්ෂන් එක පිළිගන්න. රෙසිප්‍රොකල්ටි. මොකක්ද සම්පාදේ? පරිසම්පාදේ කියන්නේ මම ඉදානිකමට කිව්වා අම්මා දරුවා බිහි කරන වෙලාවෙම දරුවෝ විසින් අම්මෙක් බිහි කරන්න එපායි. අපි පොතේම නැන්නේ. ඔය මොකද කියන්නේ මෙතෙක් කල අම්මලා දරුවෝ බිය කරුවයි කියලානේ. මොකද අම්මා කෙනෙක් කවදාකවත් අම්මා කෙනෙක් වෙන්න දරුවෙක් හම්බෙන්නේ නැත්තම්. ඒ නිසා දරුවෙක් ඉතින් අම්මව ප්‍රති අම්මව ප්‍රසූත කරනවා. ඒ නිසා අපි මේ අපි සදාචාර මිනිසුන්ලා ඉන්නේ. මේ ලෝකේ එකම අසදාචාරමත් පුද්ගලෙක් ඉන්නකම් අපි සදාචාර තමයි ඇතිලා නැහැ. අපි වගේ කියන්නේ නෝගේ ඒ ඒ ඒ අසදාචාරවන්ත ගතිය අපේම නිර්මාණයක්. ඌ කවදා හරි හදනකම් අපේ වගේ කියන අපේ සදාචාරකම නැති වැඩක් නැහැ. අපිට සදාචාරය කියලා බෝඩ් එක ගහගන්න බෑ. එක මිනිසෙක්වත් මේ ලෝකේ සදාචාරය නැති තාක්කයි. දැන් හැම එකකින්ම අපි දැනගන්න ඕනේ මේ මිනිසා පෙන්වන්නේ මේ අපි කරපු දෙයක පසු ප්‍රතිඵලයක් නෙමෙයි. මේව අසාධාරණ තෝ කාල කන්නේ කියලා බැලලා වැඩන්නේ අපිමයි බැලගන්නේ. ඒ නිසා හැම වෙලාවෙම මගේ දැන් මේ දෙපැත්ත දැක්කනම් කතාක චූසි නැහැ. you become choiceless. මේ දෙපැත්ත දකින්නකන් තමයි මෙයා හොඳයි, මෙයා නරකයි, මෙයා දින්නල, මෙයා ඔක්කොම තියෙන්නේ ඒ තනි පැත්ත බලනකන් තමයි. මොහේදී ඉස්සරහා පැත්ත බලනකන් තමයි. රසකත් වැළවල් බසද රාග දෝෂ මොහේ ඉන්න දෙයක් නෑ. ඒක තමයි සමරස වෙනවා කියලා. හැම දෙයක්ම කටදියාවෝ තේජෝ සමරස වෙනවා. නාම රූප ධර්ම සමරස වෙනවා. අරමුණ හිතයි සමරස වෙනවා. ගංගානංගගේ වැලියට බවටපත් වෙනවා. කෙනෙක් අත තව කෙනෙක් වෙනවා මිසක් වන්නප්පංචික් මම ලොකුයි කියලා නහයෙන් බලන ගැටි නිකාම හැලයන් වඩනවා. ඉතින් ඒක වෙන්නේ අර ඉතානත් පුංචි මට්ටමේ එලා ඒක ෆ්‍රීකවන්ට් ෆැමිලියරයිස් වෙනවා. දිගින් දිගට දිගින් දිගට යනකොට තමයි කැඩි කැඩි කැඩි කැඩි කැඩි කැඩි කැඩි කැඩි යනවා. ඒකෝට තමයි අර වෙහෙස කරගතිය තියෙන්නේ. ඒක තමයි එපා කරවල තියෙන්නේ. මේක මාරු කළ වෙන එකක්. භව තණ්හා විභව තණ්හා වශයෙන් යනවා. දෙන්නතුව මෙතෙන්ද ගත්තේ විශාල කපකිරීමක්. භාවා දෙන්න එපා. ඔබ භාවා දුන්නා කවුරුත් එළව කරලා දෙන්නේ නැහැ. කවදා හරි මේක හරහා යන්න ඕනේ. දැන් මේ අයියා අති ජීන වෙලාව මේක කරගත්තේ නැතුව වයසට ගිහිල්ලා ලෙඩ වෙලා මොන කරන්නේ? ඒක සතුට වෙන්න ඕනේ. මේ අයියා අති ජීන වෙලාවේ මේක කරගන්න හම්බුනා හොඳයි. ඔය වගේ. ඉන්නේදී චක උරුම දෙන්නේ මම මේකට අභීතව මුණ දෙනවා කියලා. ඒක ඇත්තට මේ වෙලාවේදී කායික කරන දෙයක් නෑ. මානසික සැකස්මක් තියෙනවා. මනස මේක එල්ල වෙලා තියෙනවා. එල්ල වෙලා තියෙනවා නම් මේ යුද්ධෙට ගිහිලා ලේ දැක්කට පස්සේ බය එක දුවනවා. ඊරසෙබලට ලේ දකින්න දකින්න මොකද අමතර ගැම්මක් එන්න පටන් ගන්න. මේ වගේ තමන්ගේ අර ආසාවල් එපාවල කොහොම බොද වෙලා කුම් වෙලා දිය වෙලා යනවා. අර කොරඤ්ඤා මේ කොරඤ්ඤා කියලා තිබුණා අර අදිස්ථාන ශක්ති චේතන ඔක්කොම නිකන් මේ බලුවමනයක් වගේ පේන්න පටන් ගන්නවා. වර්තමාන මොහොතේ මේ ඉන්න එකත් මදිද කියලා හරි ආශිර්වාද ගැනීමක් වෙනවා. එහෙම නැත්නම් කියනවා අභිෂේක සිද්ධ වෙන්න පටන් ගන්න මේ දැක දැක ඉන්න මේ චිත්තක්ෂණය මොකෙන්ද සමකරන්න පුළුවන් මොන දේ ගන්න මේ චිත්තක්ෂණය තව චිත්තක්ෂණයකට යන්න පුළුවන් ඒක තමයි මේ සීලය කියන්නේ ඒක තමයි සමාධිය කියන්නේ ඒක තමයි ප්‍රඥාව කියන්නේ අරකට මූල ජීවිතේ ඉන්නකොට මුතුම විදියේ මේ ශ්‍රී සාසනේ වැඩිමක් සිද්ධ වෙනවා හරි අමාරුයි දරුවෝ කියන්නේ කොච්චර කිව්වත් අමාරුමයි ආනන්ද සාංශික දාසක් කියනවා භාවනා කරනදලා මේ පිටිපස්සයිල කියන ස්වාමීන් වහන්සේ මේ පටිච්ච සමුප්පාද ධර්මය මට টොප් එකට තේරෙනවා දාන්නේ ආනන්ද කියන්නේ නැකතරවා මොකද මේ මටත් අමාරුයි සුපරිචම තේරෙනවා කියන එක පොඩ්ඩක් අහුවෙච්චාම අපි අම්මට කියනකම් තාත්තට කියනකම් හරි හදිසි යාළුවාට දෙන්න ඕනේ ඒකයි කච කච ගන්න පැත්ත කරනවා වන්න පොඩ්ඩක් අහුවෙච්චි හරියට අහුවෙච්ච දාදී ගොළු වෙනවා නියම එක අහුවෙන ඊට පස්සේ ගොළු වෙනවා කොහොම කියන්නද මේක මේ හැමදාම තිබිච්ච දෙයක්. ඉතින් අරබතන් කිව්ව ආනන්ද සාගර අන්න කතාවක් කරන්න එපා. මේ වැඩේ බොරු නෑ. මේ වැඩේ ලේසි නෑ. ලේසි කියලා කියන්න බෑ. මේක ගැඹුරුමයි. ඉතින් මේ බය කරන්න ඔක්කත් කාටවත් නෙමෙයි. වෙනසක් ඇති කරන්න කියන එක නේ. ස්වභාවය ඒකයි. ඒකනේ අපි මේ සස්තු අතෑරලා, දේවල් අතෑරලා, මේ පා කියාගෙන මේකට යන්නේ වරේ. මම මේකට මුහුණ දෙන්නම් කියලා හැංගිව ගන්නනේ. ඒ වුණත් ඒක නියමයක එනකොට දුර. ඔය තු තුකුරුදු ඉල්ල ගන්න ගියාම කපුව මතුරනයි තුකුරුදු බිල කරනවාද වැඩිම ආල්ම පුතේකෝයි කුකුයි බඳලා හම්බෙන වැඩිම ආල්ම දරුවේ තවත් වැඩිම ආල්ම ලකුරු බඳලා පස්සේ හම්බෙන වැඩිම ආල්ම දරුවා මරලා දිව ගන්නවා. ඊය අරගෙන ඉන්න අඹරපුවාම අංජනම ඉතින් 100 100ක් ෂුවර්. ඉතින් ඒ නිසා යම් විදිහකට එහෙම තුන්කුරුදුකාරයෙක් මරනවා කියලා දැනගත්තොත් කපුව කරන්නේ ගිහින් ඉවරලා පිටින් අරන් ගිහලා කොත්තුරුවක් අරන් ගිහලා කියනවා දැන් මේක මම මතුනකොට මේ දරුවා නැගිටිනවා. මිනිවල නැගිලා ඈ කරනකොට දිව කපන්නේ. හැබැයි ඒක ඉස්සරලා මහතෝනයි ඔත්තිමත් නයි ඊරිමත් නයි සීරම එනවා. ඒ කපුවට කෝලයට කියනවලු උඹ සීරිමත් නයි එනකොට ලේ කොටුවක් තියන්න පිටියල්ලෙන් දීපන් බලන්න යන්න බෑ බැලුවත් උඹ දුවනවා. යතයනකොට උද්දන්න දීපා. ඒ ඔක්කොම ලැහැත්ති කරන අරයා මත. එයා කියනවා මට මේ වෙලාවේ කරන්න බෑ. දැන් මේ පිල්ලේ නැගිටින වෙලාව. පිල්ලේ නැගිටින වෙලාවදී මේ සිල්ගුම් කරනවා, පොළොව දෙදරනවා, අනම්මනේ මේ සෑම දෙයකටම අදාළ දේ උඹ දීපන්. උඹ දිගට මතරනවා කියලා. ඉතින් මතරනකොට මිනිහ නැගිටින්න පටන් ගන්නවා. මිනිහ නැගිටින්න පටන් අරගෙන කපුවා දිව්වොත් හාමුදුරේ <laughs> දැන් මේ කට්ටිය තමයි දුවන්නේ. දැන් කාමර වැටියන්නට ඒක තමයි කවන්නේ. අබුව දිව්වොත් අර පිල්ලි ඇවිල්ලා කපුව කනවා. කපුව බය නැතුව නැගිටලා දිග අරගෙන කපලා ගන්න ඕනේ කියලා කිව්වා. ඒ වගේ අපි මේ අපි කරන භාවනා හරිනම් සහලවනවා. පෙවුලනවා, දෙදරනවා, පෙරනවා. උකට පැන්රෝල් ගොන්නයි අනිස්තීසියා ගන්නයි යනවා. ගියොත් ඉතින් මොකද්ද වෙන්නේ කියලා පොඩ්ඩක් හිතන්න. භාවනා ක්‍රමේ හරිනම් සාලවනවාමයි. ඊකට ලෑස්තිලා යන්න යන්නේ. ඒකට පුතන්න බලන්න යන්නේ. ඒකට මේ යෝගාවචරයට වඳින්න වෙන මොකටද? යෝගාවචර ක්‍රමයේ දවස් නම් මේක තමයි දන්නා මම මේ කරන්න හදන්නේ මගේ රුචි අධිකත්වයට හරහා යන්න හදන්නේ. හරහා යනකොට ඉස්සලා මෙන්න මේකසකම ගන්න. විපාක රෝම ගතිය කම්මැලි අන්න ඕකට මොන දුන්නොත් ඕන ලෝකෙකින් දෙයකට බුදු පන්න රැතියි. ඒක නවතනසේක එහාට ගියාට පස්සේ කී දෙවියන් සහිත මනුන් සහිත බමුණු සහිත දේව ප්‍රජාව සහිත ලෝකේ මම ප්‍රකාශ කරනවා මම දැක්කා ධම්මජක පාතන සූත්‍රය සඳහන් කරන්නේ කිසි බයක් නැතුව මම කියනවා මම දැක්කයි කියලා මොකද මෙතෙක් කල් ලෝක දැකලා තිබුණේ නැහැ අද දැක්කා පුළුවන් නම් කවුරුද චැලෙන්ජ් කරන්න කියලා ආතත් එනවා ඉතින් ඒ නිසා යෝගාවේ ජීවිතයේ චිත්තක්ෂණයක් ලෝකයකට වැඩි වශයෙන් නෝනන් ඒකද මාරේද්ද කියලා කියන්නේ. මට හිතන වෙලාවක ඒක වෙන්නේ නැහැ. මාර යුද්ධයක් නේද? ඒක එක ලකුණක් තමයි මේ මාරය එනකොට ආරස ගහමුදාවක් හෝ උපකරණයක් හෝ ආයුධයක් කිසිම දෙයකින් වැඩක් නැති වෙනවා. තමන්ට මේ මෙතෙක් ඔය අපි අරසාවට කියලා දරුවෝ වස්තුව දූදල් මේ සේරම අමුම අමු විහිළුවක් වඩපත් වෙනවා. ඒක ඔක්කොම දුවනවා. ඒකම අයියෝ හිතුවත් චකේ මුන් හති දෙවියන් මේ හදිස්සිය කරගන්න මේක බලපල්ල මේවා දුවන හැටි කියලා ඒක දිහා බලන්න කරගත්තොත් අරක පැන පැන කන. දැනගන්න ඕනේ කොත්තින්ම අතේ පොල්තෙල් ගාගෙන ඉන්න කොස් කපන්නේ කියලා නැත්නම් අතේ පොල්ල ගෑවෙනවනේ. දැන් කලින් පොල්තෙල් ටිකක් ගාගෙන ඉන්න ඕනේ යෝගාවචරය ඒකයි කියන්නේ මේ වස්තු හොදල් ඒවා මේවා පිළිබඳව ඉස්සරහ හිතලා එන්න මේ එකකින් අද කද්දාකත් උදව්වක් වෙන්නේ. What again? I ask a question in English. Is the process of seeing things as they are, in, within that is it the destruction of the ego as well? Yeah. That is the same, two sides of the same coin. As far as you see the composite form, as far as you see the conglomeration, it has the continuity. It has the attributable quality like it can be named. It has a shape. It has a manner. But the Buddha says, cut into pieces as much as possible. Go to the tiniest possible thing. Then you can label it. You can't see a specific manner. You can't see any specific shape. It's ever in a flux. So then the seer, the person who analyzes, also got challenged. Everything should have a name, everything should have a place, everything should have a shape. But now you are dead sure, you started from the shape, manner, analyzability, and when you go and more and go into the tiniest form, you have to accept. It goes to the place where no shape, no manner. So ultimately it challenges the very seer, the very base. And so he, he tried to protect it he says, therefore, when materialism go to surface, it becomes boring, colorless, useless. This is not the what I expected. So he give up the meditation and come back to the ego. So Buddha says, see, when the real thing happens, the false ego is dissolving. It finds excuses. Don't try to prop it up. See it in a critical way. Be the radical reflection that is called Yonsumansikara be aware of it. So, Sigmund Freud telling that observing the ego by ego is impossible, rational, mm he told possible. But, only in one dimension, now I am here. Cannot be generalized. Cannot be applied to another person. So, therefore, as much as you are in here and now, you have the potential. It cannot be repeated, cannot be attributed to another person. You can't share it with others. So Buddha, he did it himself and he infused into the other people at their dimension, here and aware. That is how Dhamma started to spread. That's why he was so happy with Anya Kondajan till that යංකින්ච සමුදය ධම්ම සම්බන්තං නිරෝධ ධම්ම ඊතෝ ha is the whole effort at least one person seeking then only hear the positive thinking yes this is possible with humankind otherwise enough reason for him to not to preach dhamma and that's the same as their attention the choiceless awareness is their attention their attention is no fear no thought without a thinker mm. seer without a seen, the seen without a seer. So this appear not grammatical, not rational, but that is the, where the truth lies. සොබිනසේ සක්මන් භාවනාවේ ආදීනව පහක් කිව්වනේ ආනිසංස ආනිසංස ආනිසංස පහ සොබිනසේ නැවතත් කියන්න පුළුවන්. ඒක මම කියනකොට ඕඩර් එකට ආවේ නෑ. ඒක තියෙන්නේ අප්පා බාදෝ හොති අප්පා තංකෝ. no physical pain diseases no physical mental ඊට පස්සේ කියනවා අදානක්කම හොති පදානක්කම ඊළඟට කියනවා අසිතේ පීඨේ කායිතේ සායිතේ සම්මා පරිණාමං ගච්ඡanti සංකමාදිගතෝ සමාධි චිරට්ටිකෝ හෝති. So English. but I, I can think I will see a book, book which I have written. So they need to be easy for me. සංකමාදි සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා මධ්‍යම අංගුත්තර නිකායේ පංචක නිපාත. පොත් කියවලා පුරුදුද? ත්‍රිපිටක පොත් කියවලා නැද්ද? සිංහලෙන් කියන්නේ සංකමාදි සූත්‍රය සංකමාන සංස සංකමාන සංස සූත්‍රය කියලා අනුත්තරනිකාය පංචක නිපාතේ book of five so it take you the the Bengali distinct and the direct translation සංඛී කියලා දුක්ත ඒක වෙනම කතාවක් ඒක සංකමාන සංස um, you can elaborate much, but today I have very little time, so I when but I bought book, bought book uh, written, and then uh, there you have fairly a description. ස්වාමීන් වහන්සේ අපි සූත්‍ර පටන් ගන්නවානේ හිත. ඒක තමයි හිත මොකක්ද හොඳ සූත්‍රය. අපි කස්තියට නානුපස්සනාව. ඊළඟ ප්‍රශ්න දැන් තියෙනවා. ඒක සතර සත්පට්ඨාන අපි උදේ එක කරගෙන යනවා. ඒක මම මොකද දාන්න දෙන්නේ? අඩු කරන්නම් ඔය මේ මොකද්ද මේ තනදෝර. ස්වාමීන් වහන්සේ ඉවර කරන සාධනේ ඉතින් සක්මන් භාවනාව එකේ මම පොඩි මේක එක එක්කිනා එක එක විදිහට හිමීට විදිනවා ඒ ස්වර්ණාසිකුවේ they work in a normal manner කියලා. It, it, is it all right for everybody to adapt to what is suitable for so them? let the chankama to decide mm-hmm. the proper speed. Ah. So start with the normal speed. Usually when you are going at the lifting, moving, dropping, the slowdown happens. And then the imbalance happens. You feel like you can't walk. When you go into very deep kind night, you feel like a tightrope walking. So they are, the best thing is to slow down. Yeah, but first of all, you must say, let right, left, right. That is how you usually go one step, one noting, one step, two noting, one step, three noting. More and more you go there, you feel like a, you, can't walk, imbalance, like tightrope only. They are the slowing down happens, usually. But it is not a must. Long distance runner gets his second breath. He, he keeps on running, and he think he has to give up because his resources are not sufficient then suddenly he gets a certain rest and continues to run because he doesn't give up. Very often sprinters who run don't do marathons, but the long distance runner, he starts running and then because it is a long process and then suddenly halfway down he ought to give up when he falls into the pattern to run. So that is the preservation of energy, it's slow release. So it is one thing, running is separate This It's economizing, balancing, meeting the two ends. So any skill you have this, you have to have this, otherwise you can't pass through this values. Any, any, any skill, you have to have balance between the ins and outs and the two ends has to be combined, combined repeated practice. Swaminathan, should we aim at the three steps or the six six steps, like uh, lifting, moving and keeping down? ඔස්සනවා ඉස්සරහට ගෙනියනවා තියෙනවා ඒකද නැත්නම් අර 6 6ම ගන්න කරන්න ඕනේද මේ සාමාන්‍යයෙන් කියනවා මේ විසුද්ධි මාර්ගයේ හයක් විස්තර කරනවා. මේ මානසික ක්‍රමයේ හැටියට බලනකොට තුනට ගෙනියනවා ෆිසිකලි. ඊට පස්සේ ඉන්ටෙන්ෂන් එක දැම්මම පස්සේ ඒක ඩබල් වෙනවා. ආ හැමදාම ඉන්ටෙන්ෂන් එක. ඉන්ටෙන්ෂන් එක ඉන්ටෙන්ෂන් එක තියෙනවා ඉවර වෙනවා. Intention to move and the move. Intention drop and drop in that means it become quickly become six. So they are the balance is very subtle. Okay. Mm-hmm. But uh, you must not run up to this level that the Jacoma itself will suggest you to, you get the inner space. In the space, come only you introduce the another step. Likewise, slowly So you must establish the length first, and then you must keep that that space is... So that is the, that's the most conventional way mm -hmm. to have the other factors fixed, the distance. Everything must be fixed and then only you have the freedom and the free of mind of the body relax and you can concentrate upon the, left, the movements. Mm. Mm-hmm. All the cross factors fixed. So it's not just walking. If there is no proper conventional chankamana, eh, we do the evening walking mm. like that. Mm. So sometimes this is, if you have stopped that over, do the walking meditation backward. Mm. Then all of a sudden the Shloka Dog dropped to the zero. what I mean is if you are going to work and you have a distance to walk, so by walking... So when I was, uh, I am very cautious about telling all these things, so you don't know you will feel what you want to do. So when I went giving the Dhamma talk in the um, uh, so I told that you don't, you don't, you people do not have internal sattva and external sattva. But thing, best thing is to get down to bus holes before, mm. and then walk. Mm. That is the best way. So daily you can go a little earlier, and uh, you can have some money also reserved, and then you can. Go. Next day morning, come. I'll give a phone call. One day there's a very good disciple of you in my office. What? Only he has come to the yesterday uh, Dhamma talk, now he has practiced it. But he says he came to the press to hand over the uh, order for the book and fully soaked. <laughs> then he has asked the Kamal, why you are this way? You don't know that there are rainy days, why don't you, why did you can't get soaked? Because with the Dhamma you told, get down two buses. <laughs> Amma told that you are very obedient, very nice. So even then you would have bought an umbrella. No, he told both the balance and ask for the balance. <laughs> common, that's common practice No, he's, he's customer. Yeah, his customer is telling. So Kamal is asking, why is early in the morning you are so slow? He is too much so before. He don't bring an umbrella because both balance, hands must be balanced. so therefore, when you become very obedient, sometimes it appears like irrational. But I, I, I feel you have your own rights to do yes, I am not you. but don't come and complain to Kamalo oh, Ramane, eh? that is you baby. uh, Bhante, do you have to have the um, sort of a lead, linear thing where you have to stop and turn, or can you go around in a circle? That's right, that, it depends. What I'm explaining is the standard theoretical maximum. And you have to do impromptu adjustments and improvisation as it happens. Because at Amaravati there's a very nice field where you can walk right round. Yeah. I mean the, the turning point is the breaking of the Satya and Samadhi mm -hmm. and again you develop Sati and again break and therefore in the walking the very aspects, mm -hmm. the mm-hmm. agitating power is increasing. When you are walking right now, no hesitation. Mm-hmm. Mm-hmm. There's no turning. I mean, that have its yet another benefits, but this turning and changing is not there. Sometimes I saw you walking today very fast, like express. Do you see this is going very quickly No, still I am doing in the normal left and right. You have seen the Burmese masters. They physically move legs this is the way they keep the balance because that uh, they have to sit long hours. So whenever they get to walk in time, they never think about this uh, disciplining and uh, slow manners. They usually, that usually when the heart attack happens, people are being recommended to go in walking meditation, sorry, evening walks, and they are asked to move the hands to get the exercise. So uh, this is the way, the Burmese way surgery is very dynamic. So in my case also, I love walking meditation. But I get very little time, and that time is, uh, I have to get the, all the possible exercises that is made. When you come back again, you feel like sitting again. So different people have their own speeds, but uh, I have no stereotype idea to go slow or go faster. But I say is at the beginning, give the normal speed, let the decide, let uh, the chunk of itself decide what is most conducive to the concentration and the insight. And uh, mindfulness. okay, nearing 10 o'clock. ඒ තනිදාසන මොකද්ද සූත්‍රයක් Tomorrow is like සමිනන්ත පටිච්ච සමුප්පාදේ කියනවා. ඒ තීරය දිගටම මගේ මගේ සාමාන්‍ය ක්‍රම එක සූත්‍රයක් ගත්තත් ඒක දවසේ එක ඉවර කරන්නේ ඒක දවස් ගාණක් කරනකොට තමයි අද කියවන්න බැරිච්ච ඒවා හෙට දාගෙන ඒක දැන් අපි පටිච්චසමුප්පාදේ පටන් අරගෙන ඉවර වෙනකන් කරන ලොකු ධර්මයක් කව වෙනවා නේද? ඔකේ ඒතර සතිපට්ඨානේ ගත්ත කි ඉවර කරා. ඒකෙදිත් ඔය හැම එකම එනවා. කොතනින් ඇදලා ගත්තත් ඔය එකම කාඩ් එක තමයි. ඒ නිසා මේ නම් වශයෙන් වෙනස් වුණාට ඒක අර ඒ පිළිසයි ඒක නම් භාවනා ප්‍රෝග්‍රස් එකයි ඔක්කොම වෙච්චාම ඉතින් එක එක වෙලාවලට එක එක දේවල් සම්බන්ධ කරගෙන යනවා. පැකේජ් සම්පූර්ණ රෙකෝඩ් කරලා තියෙනවද ඕස්ට්‍රේලියාවේ හරි කොහේ හරි කරලම නැහැ නේද? කැනඩාවල ඉන්නලා තියෙනවා. කැනඩාවල කරන්නේ. අපි කරමු කොහොමද දෙපාරක් කරන්න අපි කරමු කොහොමද? ඒ කියන්නේ ඒක ගත්තොත් ඔය අතරපේක වගේම බර වැඩක් ඒක. දිගට යන වැඩක් වගේ තමයි පරිදි. ඒක ඒක විතරයි කරන්නේ. ඒ කියන්නේ මොකක් අර සූත්‍ර වගේ වැදගත් නම් තමයි. හැබැයි වැදගත් වුණාට දැන් මේ සතිපට්ඨානෙත් යනකොට අපි සතිපට්ඨානෙ ඩ්‍රොප් කරන්නේ නැතුව ඒක ස්ලෝ කරනවා මේ අපිට. two talks නෑ එක talk එකට බහිනවනේ. දැන් හැමෝම එක දවසට එක talk එකද ඉතින් බහිනුද අපි. දැන් හදිවටන උදේ කරන හැන්දාවක් කරන නෑ සති සති සතිපට්ඨානේ උදේ කරගෙන ගිහින් හවස පදිචා හරි සූත්‍ර කරනවා කායන පස්නා කරනවා ආය අන්තනාගත්තොත් සාමාන්‍ය වසනාවට ගියා නම් සත්‍යපත්ත මේ ප්‍රතිසම්පාදේ අහුවේ. ඒකේ ප්‍රතිසම්පාදේ නිසා අපි සම්පාදනය කරන්නේ කරලා ධම්මාන් වසනාවට ඇවිල්ලා ඉතින් කැමති කෙනෙක් කියෝපාරියේ පස්සේ සමිනවන්සේ ඉන්ටර්නෙට් කරනන් පස්සේ මට සම්පාදේ මොකද ඩයිනමික් වෙනම සෙක්ෂන් එකක් වගේ. නමුත් හැම තැනම රිලේටඩ්. Yes. මම දන්නවා මේ දැන් ඔය සංරූපච්චිනාර පච්චපරිකා ඥාන කියන එකට ගියා නම් සම්පූර්ණ පරිසම්පාදේ ඒක කතා කරන්නේ. ඒ කියන්නේ ඥාන ඥාන පරම්පරාවද ඒක කරමු කියන්නේ. ඕම කරනවා හොඳයි. මේ කෑනෑන්නට ඉන්න ඒවා අපිට මේ ගොඩක් ටිකක් වෙලලා ඉන්නේ. එහෙම නැත්නම් අන්තිමට අපි අර ඒක කුසූත්‍ර ලිස්ට් එකකින් එකක්. ඒ තමයි මොකද ඒට කියන එක <laughs> එනිමරේට් කරන්නේ මොකද මම එවුවා අවිද්‍යා ප්‍රහාණ සූත්‍රය. අනුමානිය ලැබුවා අවිද්‍යා ප්‍රහාණ සූත්‍රය. අවිද්‍යා ප්‍රහාණ සූත්‍රය මම try කරලා තවුනේ නෑ. මොකෝ ඒ කියන කියලා මතක. අවිද්‍යා ප්‍රහාණ කියන එක තිබුණා. මජ්ක්‍ධිම නිකායේ තියෙන්නේ සංයුත්ත නිකායද අංගුත්තර නිකායද සංයුත්ත නිකායේ දෙවනි කොටසේ අනිත්‍ය කෝධිගේ පොතේ නෑ හැමදේම කොහොමද ගත්තේ මේ බුද්ධ ධර්මයේ නෑ ඥානන්ද හාමුදුරන්ගේ ටේප් එකක් කියලා ඒක කියන්නේ අනුකරුන්ද නෙමෙයි පිළිපද වෙන කිරමයි ඥානන්ද හාමුදුරන්ගේ මම මට තාම මට මේක හැබැයි ඒක කියලා තුන හාමුදුරුවෝ සංයුත්ත නිකායේ දෙවනි කොටසේ කියලා විනයාගේ ත්‍රිපිටක පොත් තියෙනවා මේ මේ ආශංසනේ තියෙනවා අපිට ත්‍රිපිටකේ ගිනාන්නේ අපිට රෙසලන්ස් දෙක ස්වර්ණවත් ගොඩක් බන්න තියෙනවා මේ තුනත් අපිට කැමති දෙයක් මට දීලා නේ මෙච්චර දුරනේ ආරියනවනේ ආරිය භාවනාවට අදාළ පණ ටිකක් කියන්නේ ස්වාමීන් වහන්සේ කොහොමද ඒක තමයි වෙන්නේ නෑ සූත්‍රයක් සූත්‍රය වල ගන්න නැහැ දෙවෙනි ටික ඔව් දෙවෙනි ටික තමයි කියන්නේ මේක කෙලස් අනික වෙක්කෝම අනිත් කෙලස් ප්‍රහාණය කරන සූත්‍ර. සම්බාධෝ සූත්‍රය, මතාන්ති සූත්‍රය. හාමුදුරුවෝ ගහලා මේ ත්‍රිපිටකයේ ගින් නැතුව ඇතිනේ. හාමුදුරුවෝ ළඟ නැතුව ඇතිනේ. නැතිව පස්සේ. ඔව් ආරික කියලා ගෙන්නන්න පුළුවන් මොන එකක් හම්බුනා. ඒ නිසා ඒ පොතේ රකරස් දුන්නොත් ඒ ගෙනාවත් පළතැයි. මේ කියන්නේ. අවිද්‍යාව. ඒක හොඳයි ඒක මම දන්නේ සූත්‍රයක් වෙන්නේ. මම අනිත්‍ය කියලා තුන ඔක්කොම කලින් කතා කරා. මම දැනුවා මගේ ඊතරත් තියෙන සංකීර්ණයි ඒ කොටස නෑ හඳුනන්නේ නැත්නම් මම ඒක ඒක ඉන්ටරෙස්ටිං සූත්‍රයක් ඒක. මේ කියන්නේ සිංහල පොතේ මේ කියන්නේ මේ බුද්ධ ඥාන. බුද්ධ ඥාන ට්‍රාන්ස්ලේෂන් එකක් තියෙනවා. ඒක ට්‍රාන්ස්ලේෂන් එකකුත් තියෙනවා. ඒක ඒක පොත පොත කවුරුද ඉන්නවනේ මේ මෙච්චර දුර නැහැනේ මං හිතුවා වාස් ඈතයි කියලා. නෑ නෑ අපිට වැඩිගෙන මේ එනවා ගොඩේට සංසිල නැහැ. අනිත් එක තමයි. අනිත් එක තමයි. නමුත් ඒක මේ අහගෙන යන්න මොකද්ද පොත කියන්නේ? ඉරාන්ති කියන ඉරාන්ති කියන නිසා නිකාය යන්නේ නෙවෙයි මම පැරිලාවත් නෑ මම කියන්නේ නිකාය කියලා. පොත හතක් වෙනවා. සංසිලිකාය කොට සතක් තියෙනවා. ගතක් කියලා කියන්නේ පස්වෙනි එක කොටස් දෙකට කඩලා තියෙනවා තුනට කඩලා තියෙනවා. මගේ පස්වෙනි කොටස ගොඩක් ඉෂ්ට කරා. ඔව් ඉතින් මේවත්ක් නෑනේ පන්සලෙන් අරන් ආවම හතම බැලුවාම නිකන් කොටස් හතේ. නම් වශයෙන් 1 2 3 4 5 කියන්නේ. පහේ 1 2 කියලා කඩනවා නෝ නෝ කියන්නේ. ඒ වගේ කියන්නේ කිසි අපිට දුර දෙකක් නෑ. ඒක පොතේ ඕන එකද? ඔක්කොම තියගෙන. ඔව්. ජාන්ති කියලා එක කාලම සිනු ක්‍රිප්ට් එක දාන්න කන්න ගන්නවා. නෑ ගන්න. ඒක දෙස්වන්නේ ඒක හාමුදුරන් කියවන්න තරයි නේද? ඔව් ප්‍රිපෙයාර් වෙන්න ඕනේ මම කරලා නෑ. ඒක so just front to the temple. ඔන් ටේ වශයෙන් ගන්න. ස්වාමීන් වහන්සේ කැමති සීත්‍රයක් කරන්නේ අපිට අපිට ආදායයි අමුතු ප්‍රමිතිය ස්වාමීන් වහන්සේ අපිට ස්වාමීන් වහන්සේගේ ෆේවරිට් සූත්‍රයක් අපිට මේ ගෲප් එකට සූත්‍රයලා ඉස්සරහ ඒක තමයි අපේ කල්යාණ මිත්‍ර සූත්‍රය කියලා එකක් මම අසිත මම දන්නේ ආම්තුරු කල්යාණ මිත්‍ර සූත්‍ර තුනක් විතර තියෙනවා විකු මිත්‍ර සූත්‍රය කල්යාණ මිත්‍ර සූත්‍රය ඒවත් හරි පිළිලි ට්‍රැඩිෂන් එකේ මොකද ලස්සනද? ඔව් ඒකත් ලස්සනයි කියලා මට තේරෙනවා බැලුවා සංස්කෘතිකයි බලන්න. ඇත්තට ගැඹුරු බණක් ඒවල නෑ නේ සමනන්ත කල්යන් මිත්‍ර සූත්‍රය. අපිට හොඳ ධර්මය ඔව් වටහා ගන්න. කල්යන් මිත්‍ර සූත්‍රයේ මේ එහෙනම් මම බණ කියලා කියන්නේ. අවිද්‍යා ප්‍රහාණ සූත්‍රය ගොඩක් හොඳයි ඒක. මට අම්මා මිත්‍ර ගාමත අහුවෙලා නෑ. ඒක. ඒවල ඇති නමුත් ඇත්තට විස්තර වශයෙන් නෑ. ඒක නේද තාක්ෂණය. ඒක අපි පස්සට තියෙනවා අදට වැඩ මෙතනින් නැතර කරනවා ඒ නිසා අපි දවසුරා විදාකාරනේ සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා සියසී ගත දෙවි ඒ ගත කිරීමෙන් අප යම් ප්‍රමාණයක කුසල චේතනා පහළ කරගත්තා නම් ඒ සීල කුසල චේතනා ශක්තිය මෙතුවා කල්මේ සාසනයක් නාවු කියන පෙන සීල දනාමත් මේ කුසල අනුමෝදන් වීමේ සාධිකය පින් අනුමෝදන් වීමේ සුඛී සුපත් භාවයටපත් වේවා කියන පරමාර්ථය. ඒ වගේම අපි දැනුම වැඩි දෙමාපියෝ ගුරුවරයෝ බන්ධුමින් සාදී අනේ අපි දරුවෝ අනේ අපි ශිෂ්‍යයෝ අනේ අපි ගෝලයෝ අපිටත් වැඩි හොඳින් මේ වැඩ කටයුතු කරගෙන ඉන්නවා කියලා මුස්තාව ඇති කරගෙන පිට එක හිතනවා මේ ඉඳලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න වගේ අපි මේකේ ඉන්න තැනක සිට දැක සාදු කියලා පිළිගන්න ඕන මෙත්තා කියලා ප්‍රාර්ථනා කරනවා. ශක්තිය නිසා අපලත් මේ කරගෙන යන වැඩ සීල ශික්ෂා ආදී සීල ශික්ෂාවක් පාඩපත් කරගන්න. චිත්ත භාවනා චිත්ත භාවනා පාඩපත් කරගන්න. ප්‍රඥා භාවනා අධි ප්‍රඥා භාවනා පාඩපත් කරගන්නට යම් බාධක මාර්ග කෝදුව කලකේ තියෙන ඒ සියල්ල මුදු වෙලා කෙනෙක් කෙනෙක් තමන් වශයෙන් ප්‍රාර්ථනා කරන පරිදි මේ ගෞතම සම්බුද්ධ ශාසනයේදී මේ ජීවිතයේදී මේ උත්තම වූ ධාතුප්පෙන් වාසීලා සපයි සුචුයි සාන්තයි සුන්දරයි දේශනා කරනවද මේ පරම නිෂ්ඨාවටපත් වීමට මේ කුසල ඒකාන්තයෙන් ඔබට හේතු වාසනා වේවා ආශිර්වාදයි. ඉස්තාවතා ආදී ගාථා සජ්ජහාන කියන නවසේ වැඩි වෙනවා කියන බලාපොරොත්තු එතාදාසමන්නේ සම්මනම් පුඤ්ඤ සම්පදං සබ්බේ දීවා එතාදාසමන්නේ සම්මනම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්තිය එක්කාකාරී සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තා ආකාශත්තා චුම්මණ්ඨා දීවානාගාමහිතිකා පුඤ්ඤං සම්මන්නෝදිත්තා චිරක්ඛං ආකාශත්තා චුම්මණ්ඨා දීවානාගාමහිතිකා පුඤ්ඤං සම්මන්නෝදිත්තා චිරක්ඛං ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තිකා ඥාති ජීවත් කරන්නේ ඉදං ගෝ ඥාතිනම් හෝතු සුඛිතා හෝතු ඥාතියෝ ඉදං ගෝ ඥාතිනම් හෝතු සුඛිතා හෝතු ඥාතියෝ ඉදං ගෝ ඥාතිනම් හෝතු සුඛිතා හෝතු ඥාතියෝ ඉතිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ